මීළඟ මීවිත හෙළ මියසියේ පුරෝගාමි ප්‍රවීණ සංගීතවේදී සුනිල් සාන්තයන් පිළිබඳ ප්‍රාසංගික කියවීම මෙවර පටිගත කෙරුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දති ශාලාවේදී ශ්‍රීපාලි මණ්ඩපයේ විද්‍යාර්ථීන්ගේ කැම්පස් රේඩියෝහි සංවිධාන ශක්තියෙන් සහ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානයෙන් එම පටිගත කිරීම සිදු කරනවා සිංහල ගීතයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා ගීත සාහිත්‍යයට හොගෙන් ලැබුණු දායකත්ව විශේෂයෙන්ම එවකට කවියන් ගීත රසකින් බවට පත් වුණු කාල සීමාව. මහදුරතුමනි දැන් එකල ගීත ලිවීම, කියන්නේ කවියන් ගී ලිවීම තරම් නොකල යුත්තක් යයි සැලකුණු කාලයක් තිබ්බා. හැබැයි මේක දාමයක් විදිහට ආපු තැනක් තිබෙන එක තමයි සුනිල් සාන්තයන්ගේ ගීත අසා ගී ලිවීමට ප්‍රිය කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. මානවසිංහයන්ගේ ගීත අසා ගීත ලිවීමට ප්‍රිය කළ සහ ඊට සේකරයන්. සේකරයන්ගේ ගීත අසා ඒ ගීත ලිවීමට ප්‍රිය කළ රත්නශ්‍රී. මේ විදිහට ගත්තම මේක හරි ජාලයක් විතර ඇවිල්ලා තිබෙනවා. පුරු පුරු වශයෙන්. ඔහු ලංකා ගීත සාහිත්‍යයට ගීත රචනයට කළ බලපෑම සුළුපටු නෙමෙයි. අපි ඒ පිළිබඳව කතා කිරීමේ ඕකේ. තිබුණේ මේ ගීතවල තිබුණ ඇත්ත වශයෙන්ම කතන්දර. මුල්ම කාලේ ගීතවල ගොඩාක් කතන්දර තිබුණේ. යම්කිසි කතා හොතක් කියනවා. එන්නද මැනිකේ මමත් දියඹටා නෙලන්න එකටියමල්. දැන් මෙහෙම මෙහෙම කියලා ලොකු කතන්දරයක් තමයි මේ කියන්නේ ආඛ්‍යානය. ගීතය කියන්නේ මාඛ්‍යානය. ඒ නිසා මේ ගීතයට ආව තවත් වචනය ගීත සාහිත්‍යය. ඇත්ත වශයෙන්ම ගීතය කියන දේ සාහිත්‍යයක් වෙන්න බෑ. ගීතය කියන්නේ නාදය මූලික කරගත් සංගීතයේ එක්තරා ප්‍රකරණයක් විතරයි. සංගීතයට උදව් වෙන දෙයක් ඒක පදමාලාව. දැන් මේක පසු කාලයක මේක නිකන් වෙන අයිතිවාසිකම් සඳහා මේවා අයිති කරගත්ත පිරිස ගීත සාහිත්‍යය කියන සාවද්‍ය ව්‍යවහාරය ගෙනාවා. දැන් මේකෙදි ඒ කවිය කවියෝ ලියපු කවි ලියමින් හිටපු උදවිය ගීත රචකයන් බවට පත් කරන්නේ සුනිල් සාන්ත. ඒකේ ලොකු ගැඹුරු අර්ථ මේ විවරණ නෙමෙයි තියෙන්නේ. දැන් සමහර ඒවා ගත්තොත් එහෙම දැන් මේ රිදීවලාව කියන එක නදීක කලින් ගායනා කර ඒක පද රචනය සුනිල් සාන්තගේ. දැන් ඒකෙදි තියෙන්නේ මේ රාත්‍රියක සීතල බව නිසංසල බව සුළඟ හමනවා අහස සුදු වලාකුළු පහ වෙනවා. මේ බොහොම චිත්‍රය. මොකද ඇත්තටම මේවා අමරදේව සූරෙන් කිව්වේ වගේ විදිහට ගත්තොත් නාද සිත්තම්. මේවා නාද සිත්තම්. නාදයෙන් ඇඳ චිත්‍ර. එතකොට මේ චිත්‍රය හරි පැහැදිලි ව්‍යාකූල නෑ. මහා ගොඩක් දේවල් චිත්‍රයක අඳින්න කිව්වොත් චිත්‍රය අවුල්. ඒ නිසා මේකේ රේඛා කිහිපයයි තියෙන්නේ. රේඛා කිහිපකින් වර්ණ සංයෝජනෙ නොහු ගේනවා. දැන් අර ඔහුට තියෙනවා මේ රාත්‍රිය පිළිබඳ රාත්‍රියක තියෙන නිසංසල බව, සුවදායි බව පිළිබඳ හැඟීම නාදයෙන් ප්‍රකාශ කරනවා. අනිත් එක තමයි මෙතන වැදගත් වෙන්නේ සනිල් සාන්තගේ ගීතවලින් අඩක්වම ඔහු ලියන්නේ. ඒ ලියනකොට ඔහු ලියන එක දෙයක් තමයි ඔහුට හැකියාව තියෙනවා සමහර ඉතා ශුද්ධ වූ හැඟීමක් අපූර්ව කවි කාව්‍යමය සිතුවිල්ලකට ගේන්න. දැන් ඒක ඔහුට තියෙන එක ඒ හැඟීම හොඳටම පේන දෙයක් තමයි එක ගීතයක් තියෙනවා ඉකිරිලියා කියන එක. ඉකිරි ටිකිරි ටිකිරිලියා කලින් තරන් ලිඳට ගියා කිරිටි කිරිටි කිරිලියා කලිස්තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා කලේදීන් තිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා කලේදීන් පිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩට ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩට ගියා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ගියා කලින් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා අතක් කලේ වටා ගියා අතක් පහල වැටි ගියා අතක් කලේ වටා ගියා අතක් පහල වැටි ගියා මූණ බිමට නැමි ගියා පයක් ඉදිරි බලා ගියා මූණ බිමට නැමි ගියා පයක් ඉදිරි බලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ගියා කලින් තරන් ලිඳට පැනලා ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි දෙවැට දිගේ ගියා වැටේ මලක් කියට ගියා පිටේ දෙවන දිගේ ගියා වැටේ මලක් කියට ගියා පිටේ මලක් පිපී ගියා ටිකිරි හැඩට පෙනී ගියා පිටේ මලක් පෙනී ගියා ටිකිරි හැඩට පෙනී ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලින් තරන් ලිනට ගියා ලින වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා වලට ඇහැක් ඇදී ගියා ඇහැට ඇහැක් ගැටි ගියා වලට ඇහැක් ඇදී ගියා මියා ඇහැට ඇහැක් ගැටි ගියා මුතු දෙපෙලක් පෙනී ගියා ටිකිරි හනික ගෙදර ගියා මුතු දෙපෙලක් පෙනී ගියා ටිකිරි හනික ගෙදර ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලින් තරල් ලිදට ගියා ලිද වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි මලී tikiri tikiri tikiri tikiri tikiri tikiri tikiri mali කලේරියෙන් ටිකිරි ටිකිරි පිරී ගියා ටිකිරි ටිකිරි තිරුණු කලේ ටිකිරි ටිකිරි ඉහළ ගියා ටිකිරි ටිකිරි ටිකිරි කුකුල ටිකිරි ටිකිරි නිරා ගියා ටිකිරි ටිකිරි කලේ උකුල ටිකිරි ටිකිරි උඩට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලිඳට ගියා ලිඳ වට කර කඹර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි මලී ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಮರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಮರಿ අතක් කලේ ටිකිරි පටා ගියා ටිකිරි ටිකිරි අතක් පාල ටිකිරි ටිකිරි වැටි ගියා ටිකිරි ටිකිරි මූණ බිමට ටිකිරි ටිකිරි නැමී ගියා ටිකිරි ටිකිරි පය ඉදිරි ටිකිරි ටිකිරි බලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලිඳට ගියා ලිඳ මට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි මලී tikiri tikiri tikiri tikiri tikiri tikiri tikiri mari tikiri tikiri tikiri tikiri tikiri tikiri tikiri mari ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලිනට ගියා ලින වට කර කබරේ ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලිනට ගියා ලින වට කර කබරේ ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලිනට ගියා ලින වට කර කබරේ ගෝයා ටිකිරි දැකලා පැනලා ඒක තියෙන්නේ ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලින්දට ගියා ලින්ද වට කර කබරේ ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා කලේදීන් පිරේ ගියා පිරුණු කලේ ඉහළ ගියා. ටිකිරි උකුල නෙරා ගියා. කලේ උකුලට ගත්ත පස්සේ කලේ බරට ටිකිරිගේ උකුල නෙරා යනවා. පිරුණු කලේ උඩට ගියා. උඩට කියන්නේ උකුලට ආවා. අතක් කලේ වටා ගියා අතක් පහළ වැටි ගියා. බලන්න චිත්‍රූපේ කලේ වටා අත ගන්නවා ඒක අතක් පහළට වැටෙනවා. දැන් මේ ස්ත්‍රිය දිය පුරාගත් කලේ අරගෙන යන දසුන නාද සිත්තම බෝටුපත් කරන ඔහුගේ පදමාලාවේ. ඊට පස්සේ කරන ටිකිරි දෙවට දිගේ ගියා වැටේ මලක් ඉහට ගියා. දෙවට දිගේ මල් පිපිලා තියෙනවා. ඒ මලේ සුන්දරත්වය එක සැරේට ඇයට මතක් කළා සිත මුසපත් වෙනවා මල් මලේ තියෙන චමත්කාරයෙන්. ඉහි මලක් පිපී ගියා ටිකිරි හැඩට පෙනී ගියා. හිතේ 아무තු මේ යෞවන තරුණියගේ හිතේ මොකද්ද 아무තු නුහුරු හැඟීමක් ඇති වෙනවා තරුණ වයස. ඇහැට ඇහැක් ඇදී ගියා ඇහැට ඇහැක් මලට ඇහැක් ඇදී ගියා. දැන් ටිකිරිත් මලක්. ටිකිරිලිය මලක් වගේ පේනවා. මලට ඇහැක් ඇදී ගිය කාගේද ඇස් වැල්මට ගොදුරු වෙනවා. මුතු ඇහැට ඇහැක් ගැටි ගියා. මලට ඇහැක් ඇදී ගියා. ඇහැට ඇහැක් ගැටි ගියා. දෙන්නගේ net දෙක ගැටෙනවා. මුතු දෙපලක් පෙනී ගියා. මද සිනහවක් එනවා. ඒ මුහුණේ සහ දුටු කෙනාගේ. කිකිරි හනික ගෙදර ගියා. මහා හදවතේ ගැස්ම වැඩි වෙලා ඊට වේගින් ඇයි ගෙදර යනවා. ප්‍රේමෝන්මාදයේ ප්‍රථම හැඟීම වෙන්න පුළුවන්. ඉතාමත්ම සුන්දර කවිසිතුවිල්ල. මහා ලොකු කතන්දරයක් නෑ. ඉතා ශුද්‍ර වූ හැඟීමක් ගත්තේ. ඒ හැඟීම ඉතාමත්ම මනරම් කාව්‍යෝක්තියක නගනවා. මෙතන තමයි ඇත්ත වශයෙන්ම ඔහු කියම් පොළව හැරුව පමණයි කියලා. ඇත්තටම බලනකොට ඔහු විශාල ආකාරයක් හාරලා තියෙන පොඩි කාලේ. විශේෂම ගීත ප්‍රබන්ධය කියන දේ. දැන් හෙළහවුලේනක ගොඩක් කවියෝ. ට්‍රයිපියල් තෙන්නකෝන්. අරිසෙන්නහබුදු. හිව්බ දිසානායක ගුණපාල සේනාධීර. අතුළු තවත් බොහෝ දෙනෙකුගේ විශිෂ්ටමත ගීත රචනා සිංහල සාහිත්‍යයේ ප්‍රාදූපූත වෙන්නේ සුනිල් සාන්තයන්ගේ දායකත්වය නිසා. දැන් අහුබුදු ලියන ගොඩක් ගීතවල දැන් ඔහුම ලියන දැන් අර ඇයිද සැලි සැලි සරසර ගා හඬන්නේ දැන් රාත්‍රියේ හුළඟ සීතල සුළඟ හමනවා ගහේ ඇතිච්ච වැලක වැලේ තියෙන පත්‍රය මේ සුළඟට කම්පණය වෙන්නේ ඇයිද සැලි සැලි සරසර ගා හඬන්නේ කොලේ සරසර ගාන සද්ද එනවා ලියේ නිතන් තුරුහිමිය අතුරුල්ලේ ගහේ විලිලා ඉන්නේ දැන් එයාගේ ළඟට වෙලා නිදා ගන්න මේ රාත්‍රිය ඇයි අඬන්නේ දැන් මේ මේ බලන්න පරිසරයේ පරිකල්පනය කිරීම ඔහුගේ සංගීත පරිකල්පනය වගේම එම ආනන්ද භාෂා පරිකල්පනය උත්කෘෂ්ටයි. ඒක හැමතිස්සෙම ඒබඳු දේවල් කොහොමද එන්නේ? ඇයි ඔහුගේ අධ්‍යාත්මයෙන් ඒබඳු අලුත් සංගීත නාද රටා භාෂා රූපක කොහොමද ලැබුණේ? හැමතිස්සෙම මම විශ්වාස කරන දෙයක් තමයි කලාකරුවාට තමා වසන යුගය ඉක්මවා යාමේ යම්කිසි අභිප්‍රායක් එය සමග අභියෝග කිරීමේ ඒ පෙරලා වඩාත් යහපත් දේ නිර්මාණය කිරීමේ ඒ ලාලසාව තියෙන කලාකරුවා අතරින් ඒක ඒ ඒ ඒක පිටාර ගලන්න පටන් ගන්නවා. එහෙම නැතු මලානික ලදදෙන් තෘප්ත වෙච්ච ඒ කිසිම දෙයක් පිළිබඳ අභිලාෂයක් නැති කලාකරුවෙක්ගෙන් එබඳු අලුත් නිර්මාණ බිහි වෙන්නේ වචන බිහි වේ, නාද බිහි වේ. ඒකේ අපූර්වත්වයක් නැහැ. ජීවන ස්පන්දනය ඔහුගේ කලාව ඇතුලේ නැති වෙනවා. මොහුගේ භාෂාව ඇතුලේ ඒක තිබුණා. හරිම ඒ භාෂාව ගත්තයින් පස්සේ එවක සිටි විශිෂ්ට පද රචකයන්ට ඔහු නොදෙවිනි. දැන් මේ ටිකිරිලියා කියන ගීතය වුණත් ඒ මවන චිත්‍ර රූපය හරි සරල දෙයක්. ඒ හෝගාරල්ල බින්දේ. සමහර ඒවායේ ඒ ඒක තියෙන ඒ වචන පෙළ ඇතුලේ සංගීතයට යෝග්‍ය වූ පද සංරචනයක් ඔහු කරනවා. නිකම්ම නිකන් කවිය කවිය කරන්නේ භාෂාවේ සීමාව ඇතුළේ විතරයි. මේක පුළුවන් වෙන්න ඕන භාෂාව නාදයේ ඔස්සේ ගෙනහිලා නාදමය අර්ථකථනයකට ගෙන යා හැකි භාෂා ප්‍රකරණය මොකක්ද කියන එක. ඔහුට ඔහුට ඒ භාෂාමය ඥානය ලැබෙන්නේ හෙළහවුලෙහි බලපෑම නිසාද නැත්නම් පූර්වයේ. අත්වශයෙන්ම හෙළහවුල. හෙළහවුල හෙළහවුල කුමාරතුංග විරිද්දකී කියන පොතෙන් සිංහල කවිය යා යුතු ගමන් මඟ ගැන ඔහු ඉතා ප්‍රබල විවරණයක් කරනවා. ඊට පස්සේ කියනවා අතරතුග තුර එළියක් වීම පබඳට එළියක්. ඊට පස්සේ අන්තිමට එහෙම කියනවා දැන් මේ එළිය අතරතුර එළියක් කියදෙනක ප්‍රබන්ධයකට ආලෝකයක් තමයි. හැබැයි එල්ලුව මේ එලි එළිය එලි නැමැති යක්ෂණියට හෙළ භාෂාව ගොදුරුණු වේවා. එයා කියන මේකට වහල් වෙන්න එපා. හැමතිස්සෙම වැසි අරුත දිසි අරුත කියලා හොගනවා. ඒ කියන්නේ දෘශ්‍යමාන අර්ථය. ඔහු ඒක බැහැර කරනවා. වැසි අර්ථ ව්‍යංග්‍ය අර්ථය තමයි ඔහු කවියට ගත්තේ. හැමතිස්සෙම මේ ඒ හෙළහවුලේ කවිය භාෂාව ඔස්සේ පිරිපහදු වෙච්ච ඒ ශිල්ප ධර්ම ටික ඉතා මනවින්ම අවශෝෂණය කරගත්ත සංගීතඥයා තමයි සුනිල් ශාන්ත. ඔහුගෙන් මේ දෙපැත්තම පෝෂණය වුණා. හෙළහවුලේ භාෂා ව්‍යවහාරය ඔස්සේ සංගීතයට යා හැකි දුර තවත් වර්ධනය කරා. මම හිතන්නේ ගීත රචනා ගැන කතා කරනකොට අපේ තියෙන මොකද්ද ජාතික ලකුණක් තමයි කුහකකම. සුනිල් සාන්ත සිංහල ගීත ප්‍රබන්ධ විශේෂී කරන ලද දායකත්වයෙන් මෙතෙක් හරියම විදිහට අගය කළා නැහැ. ඒක විශිෂ්ටයි. ඒක මම හිතන්නේ මානව සිංහගේ සහ ඒ අපේ හිතේ විශිෂ්ටම රචකයෙක්. නොදෙවෙනි තැනක ඔහුගේ ගීත ප්‍රබන්ධ ස්ථානගත කරනවා. අවබෝධු ගීතයක් ලියලා ඉල්ලුවම අවබෝධු කියනවා නෑ මට ගීත ලියන්න බෑ කියලා. ඒක නෑනේ ඕක ලියලා දෙන්නකෝ මම මේක ගායනා කරන්නම් කියලා. ලංකා ලංකා ගීතය බිය වෙන්නේ ඒ අනුව. අපි දැන් ගයන්නත් එවැනිම ගීතයක් බලාකුලින් බැස. මේ ගීත ගැයීම සඳහා ආරාධනා කරනවා කල්පනා කාව්‍යෙන්දේ සමග ශ්‍රීපාලේ මණ්ඩපයේ සෞන්දර්ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්ට මේ ළඟ මේ විතර. Thank you. කියන්නේ සිංහල ස්වදේශීය සේවය ගුවන්විදුලි මැදිරියකදී මෙතෙක් කලක් පටිගත කළ වැඩසටහනක්. ඉතින් ඒ ප්‍රථම වතාවට තමයි මැදිරින් පිටත මෙවැනි ස්ථානයක මෙවැනි ශාලාවක් අපි පටිගත කරන්නේ. කපිලම් ගමගේ මහත්මයා සන්සාන්තන්ගේ ගීත භාෂාව ජනප්‍රිය කරවීම. සමන් කියන්නේ භාෂා ඔහු හොඳ භාෂාවාදකෙක්. ඔහුගේ ඒ වචනවල වෙනමම භාෂා වාදනය කරනවා වගේ භාෂාව ජනගත කිරීම භාෂාව ජනප්‍රිය කිරීම නිසා ඔහුගේ ගීතය ඉවහල් වූ අයුරු ඔව් ඇත්තටම මේ මහාචාර්ය ජයන්ත කිව්ව ආකාරයට ඔහුගේ ගීත රචනා ඇතුලේ මම හිතන්නේ ඒක මේ වොමනාවෙන්ම කරාද කියලාත් දැනට මට හිතන වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ කිව්ව ආකාරයටම කිසියම් ආකාරයක කතාන්දරයක්, ආඛ්‍යානයක් වගේ දෙයක් ගොඩනගනවා. ඒ ගොඩනගනවා විතරක් නෙවෙයි එහෙනම් මේ හැම පද රචනයකම, හැම ගායනයකම අවසානයේ තියුණු අපි කියන අර කිසියම් ආකාරයේ පරිපාකයකටගෙන යෑම කියලා. තියුණු අවසානයක් කරා යනවා. දැන් මේ මේ ගීතය බලන්න දැන් අපි ගායනා කරපු ගීතේ අවසානයේ තියෙන වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා. හැපි සිඳි සිඳු තෙරේ වැඩි කර දියෙන්නේ ලෝ යනවා. දැන් මේ මේ කුෂිකාර්මික පදනමක් සහිත රටක වැසිදිය ප්‍රයෝජනයට නොගැනීම අතීතයේ ගත්තා පරාක්‍රම බාහු රජ සමයේ ගැනුණා මේ මේ නිදහස ලබා ගන්නා කාලේ වෙනකොට ඒවා අතහැරලා දාලා ඒවා විනාශ වෙමින් යනවා කියන කාරණේනේ කියන්නේ එතකොට ඒ ඒ ඒකෙදි ඒකෙදි කියන්නේ මේ විශේෂයෙන්ම මේ මේ කතා කරන්නේ මේ වැස්සනේ. වැස්ස තමයි මේ කතා කරන්නේ මේ ගීතය ඇතුලේ බලාපොලින් වැස්ස සමන් විරත් සඳ එහෙම යනවා කියලා. එතකොට ඒකේ අවසානය කියන්නේ මගෙන් වැඩ ගන්නේ නැතුව මම යන්නේ හඬ හඬ. එතකොට භාෂාවෙන් ඔහු කිසියම් ආකාරයක ඒ කාලීනව පැවති සමාජය තුළට අවශ්‍ය වන ආකාරයේ මතයක් අදහසක් ඒ වගේම දැක්ම තමන්ගේ ගීතය අස්සෙන් කාන්දු කරනවා. මේ මේ මේ හුඟක් මේ දේශාභිමානීව නැත්තම් ජාතිකත්වය මතු කරන ආකාරයේ ගීතවල ඒ ඒක ඒක අපිට දකින්න පුළුවන්. ප්‍රේම ගීතවලට හරි වෙන ගීතවල ඔහු නිරන්තරයෙන්ම ඒ ඒ අවදි කිරීම. ඒ අවදි කිරීම කරන්න විශේෂයෙන්ම උත්සාහ ගන්න ආකාරය අපි දැක්කා. ඉතින් මේ ගීත රචනා තෝරා ගැනීමේදී ඒ කියන්නේ දැන් ඔබ කිව්ව ආකාරයට මේ ආර්යචන අවබෝධ මහත්මයා ගීත රචනා ලියන්න බෑ කිව්වට මම හිතනවා අවබෝධ මහත්මයා ඉතාමත්ම හොඳින් සුනිල් ශාන්තයන්ගේ හඬට සහ ඔහුගේ ගායන රටාවට ගැළපෙන ආකාරයට ගීත ලියා දීලා දැන් ලංකා ලංකා පෙම්බර ලංකා ගීතේ ගත්තත් ඒක අපිට දකින්න පුළුවන් මම ඒකෙත් අවසානයේ බලන්න අවසානයේ තියෙන්නේ හෙළමුතු මිනිවැල් එකට දමාලා ඔබ සරසමු ලංකා ගස්වැල් වල මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා ගුණේ කිරිපැණියකට හනාලා ඔබ බිනෝමු ලංකා අවසන ඔබහට පොහොරට මේකය මෙහිම හෝමු ලංකා. ඒ කියන්නේ මම මම දකින්නේ මේක මම මේ කවිය අසුරු කරන මනසෙක් හැටියට මම දකින්නේ මේකේ අවසානයේට ගෙනල්ලා අහගෙන ඉන්න ශ්‍රාවකයාට එහෙම නැත්නම් රසිකයාට කිසියම් ආකාරයක එතනින් එහාට Tamanට කල්පනා කරන්න. අවශ්‍ය තැනකට ගෙනල්ලා ගීතය අවසන් කරන විදිහක් මම මේ මේ ගීත රචනාවල දකිනවා. ඉතින් ඒක මම හිතන්නේ කිසියම් ආකාරයක సౌందර්ය කලා විශේෂයෙන් සමාජයට දායක විය යුතු සහ දායක දායක කළ යුතු දෙයක් හැටියට තමයි දකින්නේ. ඒක සොන්දරාන්තයන් ගායනා කරපු බහුතර ගීත රාශියක මේ මේ ගුණය තියෙනවා. අනිත් එක මම තව දැක්ක එකක් තමයි මේ පද රචනාවල කොහේ හරි තැනක සමාජය පිළිබඳ කාරණාවක් කියවිලා තියෙනවා. මතු පිටින් බැලුවම අතිශය సౌందර්ය දේවල් තමයි කතා කරලා තියෙන පරිසරය ගැන, ප්‍රේමය ගැන. නමුත් කොහේ හරි තැනක දැන් අර මට මතක මේ අර ඔරුව ඔරුව පදිමු ඒ ඒ ඒ ගීතේ එක තැනක බලන්න මේ ඒ ඔරුකාරයා විඳින වේදනාවක් පවා තියෙනවා. එහෙම තැම්පව ඉතාමත්ම සියුම්ම මේ ගීත රචනා ඇතුලේ තියෙනවා. ඒ නිසා ඔහු ඉතාමත්ම භාෂාව භාවිතා කරමින් සමකාලීන සමාජය පිළිබඳ රසිකයාට යලි හිතා බලන්නට යලි කිසියම් ආකාරයක මේවා දකින්නට සහ දේශීයත්වය නැත්නම් දේශජ බව අවදි කරගන්නට කිසියම් ආකාරයක බලපෑමක් තමන්ගේ ගීත රචනා තෝරාගත් ගීත රචනා ඔහු විසින් රචනා කරපු ගීත රචනා ඇතුලේ සුවිශේෂව පේනවා ළඟසන්ත මහත්මයා මේ සුනිශාන්තයන්ගේ භාෂා දැනුම ඔහු දැන් අපි හිතමු ඉන්දියාවට ඉන්දියාවේදී ඔහු වැඩිදුර අධ්‍යාපනය ලබනවා සංගීතය පිළිබඳව ගීත ගායනය පිළිබඳව ඊට పూర్වයේ ඔබ පෙන්වා දුන්නා වෙනත් කලා මාධ්‍යන්හි ඔහුගේ භාවිතාවන් ඔහුගේ මේ භාෂා ඥානය සිංහල භාෂාවද ඉංග්‍රීසි භාෂාවද හින්දි භාෂාවද සහ තවත් භාෂාව ඔහු දැනගෙන ඉන්නේ නැති මේ භාෂාමය ඥානය ඔහුගේ සංගීතයට කොතෙක් ඉබහල් වුණා කියලා ඔබ හිතනවා කොහොමද මේ භාෂා ඥානය ඔහු ලබා ගත්තේ බහපෙන්ද මම කියන්නම් මේ මම කවදත් මේ ගැන කියලා නැහැ. ඔහුගේ සිංහල භාෂාව ඥානය මං කියේ අතිවිශිෂ්ටයි කියලා. ඒක නිසා තමයි ඔහු ලංකාවේ පළවෙනියට පාසල් හැරෑ විභාගේ පාස් වෙන්නේ. ඊළඟට ඔහු ලහවලට සම්බන්ධ වෙලා මම උදාහරණයක් කියන්නම්. අපේ සංස්කෘතියේ කොතරම් බලපෑමක් ඔහුට සංගීතය කරන්න දුන්නා නම් වෙන්න තිබුණාද කියලා. එක් එක්තරා කාලයකදී ඔහු උපතින් රෝමානු කතෝලිකෙක්. නමුත් අපි අපි දන්න කාලෙක ඔහු පල්ලි ගියේ නෑ. ඇත්තටම අපිට යන්න බල කරෙත් නෑ. එතකොට ඔහුගේ අම්මගේ මල්ලි කෙනෙක් මල්ලි තමයි ෆාදර් මොසස් පෙරා කියන්නේ. එතකොට ඒ මාමයි පුතාගේ තිබුණ සම්බන්ධයක් ඔහු සලාවුලට ෆාදර් මොසස් සලාවුලට සම්බන්ධයි. මගේ සීයා. ඒකට එයාගේ සිංහල භාෂාව බොහොමයි. ඔවුන් දෙදෙනා එක්තරා කරපු යම් දෙයක් තියෙනවා අපේ ඔබලා දැක්කනම් කතෝලික අපේ සිංහල කතෝලික ප්‍රජාව ඇතුලේ එක්තරා ගීතිකා පල්ලියේ ඒ එහෙක බැලුවොත් ඒකේ තියෙනවා බොහොම අපේ සිංහල ගීත. ඒ කියන්නේ ඒකේ මුල වෙන්නේ ඔවුන් දෙදෙනා. ඔවුන් දෙදෙනා ෆාදර් මෝසස් ඒ කාලේ මුලින්ම අපි ඒ කාලෙක 1960 50 ගණන් වල තිබිලා තිබුණේ ලතින්. කියන්නේ පල්ලියේ ඔය පූජාව කියලා කියන්නේ ඔක්කොම අපිට තේරෙන්නේ නැහැ භාෂාව. ඒක සම්පූර්ණ ලතින් වලින් ඒ ස්වාමීලා කියන්නේ. 1960න් පස්සේ ඒක වෙනස් වෙනවා. ඒක එහෙන් දෙනවා රෝමෙන් දෙනවා තමුන්ගේ රට රටවල් වල තමුන්ගේ භාෂාවෙන් කරන්න අවසර දෙනවා. අන්න එතෙන්දී පාද මොසසි සුනිල් සාන්තනි එක්කලා අපිට මේ කතෝලික සභාවට සිංහලෙන් හදනවා පූජාව ගීතිකා. ඔබට පස්සකී එක කියලා පොතක් ගහනවා කරනවා ඒකේ දෙන්න කරනවා. එතනින් පස්සේ ඒක දිගට දිගට දිගට කරනවා. නමුත් මේ අඩිතාලම දමන්නේ ඒ දෙන්න. ඒ ගීතවල ඔබලා අතරත් ඇසුවොත් තියෙන සුරින් ජේසුමෑණියේ ඒ ඒ වගේ ගීත ගොඩක් තියෙනවා. ඒ ඒ වගේ තියෙනවා අපේ සිංහල භාෂාව එතනින් එනවා කතෝලික සභාවට. ඒක බොහොම මේ ඒ වෙනසම හිතන්නේ විශාලයි. මොකද අපේ සංස්කෘතිය පැත්තෙන් සිංහල කතෝලිකයෝ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ අපේකම වැළඳගත්ත කොටසක්. ඒක ඒක මම දකිනවා ඇත්තටම ඒ ඒ ඒ විදිහටම අනිත් තම જાතියක්ම අපේ රටේ සිද්ධ වුණා නම් ඒ වගේ දෙයක් කරා නම් ඇත්තටම මේකට වඩා බොහොම හුඟක් මේ සුහදව ওই ප්‍රශ්න ගොඩාකට උත්තර ලැබෙන්න තිබ්බා අපේ ඒ ඔව් මහදුරතුමත් එක්ක මම මේ වැඩසටහනට පූර්වයේ කතා බහ කරමින් සිටියදී මම ඔහුගෙන් විමසූ ප්‍රශ්නයක් තමයි ඔහු කතෝලික වීම නිසාම ඔහුව යම් ආකාරයක ඔහු පීඩාවටපත් වුණාද යන්න පිළිබඳව. ඔබතුමා ඒ සම්බන්ධයෙන් කිව්ව නෑ. එහෙම වෙන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන්. මම හිතන්නේ මේ සුනිල් සම්පෙන් ආගමික අන්තවාදයක හිටියේ නෑ. දැන් ඔහු කතෝලික ඒ ඒ ගීත ඒවට අදාළ ගීත ගායනා කළා අනිත් පැත්තෙන් බෞද්ධ. කිසිම විදියකින් ඒක බොහොම අව්‍යාජව ඔහු ඒ හැමතැනකම මේ කටයුතු කළා. හැබැයි ඔහුට පහර වැදුනේ කතෝලික වීම නෙමෙයි එළහවුල් වීම නිසායි ඔහුට පහර වැදුනේ. ලංකාවේ සංස්කෘතිය ඇතුලේ තිබුණ ප්‍රශ්නයක් මේක අපි එලිපිට කතා කළ යුතුයි. හැබැයි මේකෙදී මම අබමල් රේණුකින්වත් ඒ සංස්කෘතික මහා පෞරුෂයන්ට අපහාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මම ඔවුන් හෙලා දකිනවා නෙමෙයි. නමුත් ඒබඳු දේවල් අනේ ඒ විපත සිදු වුණේ නොදැනීමේ කාගේ දෝසා කියලා තමයි කියන්න වෙන්නේ. ඒ විපත සිදු වුණා. දැන් ඔහු හෙළහවුලේ වීම නිසා තමයි ඔහුට ගුවන්විදුලිය යන්න වෙන්නේ. ඒතර ගුවන්විදුලිය යන රාගධාරී සංගීතය ලංකාවේ ස්ථාපිත කිරීම ඉන්දියානු සංස්කෘතික සෙවණෙල්ල තමයි ලංකාවේ සංස්කෘතියේ වියුත්තේ කියන මතයේ හිටිය සංස්කෘතික මතධාරීන් ටිකක් ලංකාවේ කියලා. සරච්චන්ද්‍ර එතන ප්‍රමුඛයි. ඒතර ලංකාවේ සංගීත ශිල්පීන් වර්ග කිරීම, උත්තර ಭಾರತೀಯ සංගීතය අභිෂේක කිරීම ආදී සියලු දේකම එවකට ගුවන්විදුලියේ ප්‍රධානියා වශයෙන් හිටිය එම්.ජේ. පෙරේරා. සරච්චන්ද්‍රයන්ගේ සමකාලීකයා. ඔයගේ පන්තියේ එකට විශ්වවිද්‍යාලයේ එකට ඉගෙනගත් මිතුරා. දැන් ඔවුන්ට තිබුණු දැක්ම අනුව තමයි ඔවුන් කටයුතු කරේ. ඒ නිසා තමයි සොනිල් ශාන්ත දැන් සරච්චන්දගේ පොත් කියවනකොට ඔහුට තියෙන හෙළහවුලත් එක්ක විශාල මත ගැටුමක්. කුමාරතුංග සම්බන්ධයෙන් ඔහුට තියෙන කුමාරතුංගගේ සමස්ත සමුදයාර්ථය මේකට තේරුම් ගත්තේ නැහැ. ඔවුන්ගේ භාෂා පාරිශුද්ධතා ව්‍යාපාරයේ කෙරෙහි තමයි ඔවුන් මේ මේ යම්කිසි ආරවුලකට ගියේ. දැන් ඒ නිසා සරච්චන්ද්‍ර අරබයා බොහෝ විට හෙළහවුලෙනොත් සමහර වෙලාවට ලැබෙන ප්‍රතිචාරය තරමක් දරුණුයි. දැන් මේ විදිහේ දේවල් නිසා තමයි ලංකාවේ සංස්කෘතික බලකඳවුර පේරාදෙණියේ කඳවුර ලොකු ප්‍රබල ශක්තියක් තිබුණා. මමත් මරත් ශාස්ත්‍රීය වශයෙන් අයිති වෙන්නේ પરම්පරාවට. නමුත් ඒ පේරාදෙණියෙන් කුමාරතුංගට ඒ බඳු සංග්‍රහ සිද්ධ වෙනකොට 1970 දශකයේ වෙනකොට පේරාදෙණියේ විද්‍යාර්ථීන් ප්‍රඥයන් ආපු කුමාරතුංග අගය කරනවා. පිය සමර කියන කෘති අගය කරන්නේ මහාචාර්ය පී.බී. මීගස්කුඹර. ඔය පේරාදෙණියේ සරච්චන්ද්‍රගේ ශිෂ්‍යයෙක්. ඒතර මහාචාර්ය කේනෝ ධර්මදස්ස තමයි සරච්චන් මේ කුමාරතුංගගේ ජාත්‍යනුරාගේ පසුබිම ගැන විශ්ලේෂණයක් කරන්නේ. ඉතාමත් ගැඹුරු විශ්ලේෂණ සරච්චන්ද්‍ර වික්‍රමසූරිය ඉංග්‍රීසියේ මහාචාර්යවරයා ඔහු අගය කරනවා. හැබැයි ප්‍රමාද වෙලා තේරෙනදෙනිය කුමාරතුංගගේ විශිෂ්ටත්වය හඳුනා ගන්නකොට වෙන්න ඕන දේවල් ටික වෙලා ඉවරයි. සුනිල් ශාන්තුතුට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මෙතන මේ එක වෙලාවකදී තිස්සබේසේකර හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශයේ තියෙනවා මේ මේ සිද්ධ වෙච්ච විනාශය පිළිබඳ යම්කිසි විදියක පශ්චාත්තාවපයක්. මුනිදාස කුමාරතුංග හා මාටින් වික්‍රමසිංහන පඬුවන් විසින් මතු කරන ලද සිංහල සම්ප්‍රදාය නියෝජනය කළ මහා සංගීතකරුවා සුනිල් සාන්තයයි මම සිතමි. ඔහු විසින් අනුගමනය කරන ලද සංගීත ආර එහි ප්‍රාථමික අධියර ඉක්මවා මල්පල දැරීමට ඉඩ හැරියේ නම් අද එය අතු ඉතිලා වැඩුණු මහා සම්ප්‍රදායක් වුණු නොඅනුමානය. එහෙත් මෙරට විද්‍යාපීඨ මෙරට සංගීත පීඨ හා ජනමාධ්‍ය නොවඩුව අරගෙන සිටි ඉන්දියානු ගැති බමුණු කුලය සුනිල් සාන්තට හෝ ඔහුගේ ගී ආරට හෝ හිස ඔසවා නැගී සිටීමට ඉඩ නොහැරියේය. මේ කියන්නේ 32 සීකර. ඔහු ලංකා සංස්කෘතිය පිළිබඳ සාධින නිරීක්ෂකයෙක් යෙදිච්ච කලාකරුවෙකුගේ චින්තකයෙක්. විතානිවර දෙකන හිමානන්ද ඔබ ඇහුව ප්‍රශ්නට උත්තරය මෙතන තියෙනවා. හොඳයි අපි තවත් ගීතයක් රස විඳමු ගැයීමට ශශිකා නිසස්සලා සමග. ටීඑම් ජයරත්න මීළඟ මිවිතේ Thank you. බොහොම ස්තුතියි. නදිගුරුගේ මහත්මයා දැන් සසත්යන්ගේ ගායන වේදය, ගායන තාක්ෂණ වේදය ඇත්තරම. ඔහුගේ ගීත එකම ආකාරය නෙමෙයි. ඒ ගැයුම් විවිධ වෙනවා, වෙනස් වෙනවා. ඔහු ගැයුම්හි ගැයුමෙහි පරේෂණයක නිරත වෙනවා බොහෝ වෙලාවට. අපි ඔහුගේ පරේෂණ ගීතාවලිය ගැන කතා කරමු. ඔහුගේ ගැයුම් වේදය කෙබඳුද? ඔව් අතරම අපි කතා නොකරනම කලාපයක් ඒක. මේක ඊටම සිද්ධ කරනසුළු දෙයක් අපිට මේ සම්බන්ධව අරුබුදු කීපයක් තියෙනවා තාක්ෂණික අරුබුදු. ඒ කියන්නේ අපිට පරිශීලනය කරන්න තිබෙන්නේ එතුමගේ පරණ ගීත තැටි. මේ ගීත තැටි වල දැන් අපේ මෙතන මම හිතන්නේ කීප දෙනෙක් සමහර විට ඇත්තේ ඔහුගේ කටහඬ ජෛවමය ලෙස අහපු. මම හිතන්නේ මහාචාර්යතුමා සමහරට අහලා ඇති. ලංකා සහෝදරය අහලා ඇති. නමුත් අපේ પરම්පරාව වෙනකොට එතුමාව ජෛවමය වශයෙන් ඔහුගේ නාදය අහන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් ඔහුගේ ගීත සියල්ලම ආවේ ඇත්තටම EP සහ LP තැටිවල. නැත්නම් ඒ තැටි යුගයේ. ඒතර මේ තැටි යුගයේ පටිගත කිරීම තාක්ෂණයට පාත්‍ර වෙච්ච යම් ආකාරයක තාක්ෂණික වරණගන තාක්ෂණිකව වරණගුණු හඬක් තමයි සුනිල් සාන්ත හඬ හැටියට අපට ඇහෙන්නේ. දැන් විශේෂයෙන්ම ඇහුවොත් එimhe මේ වරින් හින්සරේ වගේ නැත්නම් ඕලු පිපිලා වගේ මුල් යුගයේ පටිගත කිරීම බෝධනෙක් ਵਿਚාරකයෝ කියන්නේ උන් මේ මේ සමබර વિચાર කරන උන් දෝෂාරෝපණය කරන මේ සුනිල් සාන්තයන්ගේ හඬ සම්බන්ධව. නමුත් මා එවිට වතාවක් මගේ මිත්‍රයෙක්ට කිව්වා එහෙම අපිට මේ අදහසක් ගන්න බෑ මේ මේ තැටි වලින් වාදනය වෙනකොට එන යන්ත්‍ර විශේෂම හයිස් වැඩි වෙනවා මේ අදි මේ සංඛ්‍යාතයේ ඉහළ පරාසය වැඩිපුර ඇහෙන මධ්‍ය සහ පහළ පරාසයන් නැත්නම් මිඩ් සහ ලෝ රේන්ජ් එක නැත්නම් ඒක පරාසයන් ඇහෙන්නේ නැහැ මේ මුල් පටිගත කිරීම වල. එතකොට අපිට හොඳ අදහසක් ගන්නට අමාරු. නමුත් මධ්‍යකාලීන විශේෂයෙන්ම ඔහු ගායනා කළ ඉංග්‍රීසි ගීතයක් තිබෙනවා මා ගායනට නියමිතයි. අන්න ඒ ගීතයේ විශේෂයෙන්ම ඊටාම හොඳට ඔහුගේ හඬෙහි අපි කියනවා මේ වෝකල් ටෙක්ස්චර් කියලා. ඒ ටෙක්ස්චර් එක එහෙම නැත්නම් ඒ වයනය, ඒ හඬ වයනය කියන එක ඊටාම හොඳට පැහැදිලි වෙනවා. මා ඒ නිසා කියනවා සුනිල් හඬ තමයි සුනිල්ල නාදය තමයි ශික්ෂිත නාදය. ඔහු ඔහුගේ හඬ ශික්ෂාවට පාත්‍ර වුණේ පෙරදිග ඉන්දියානු සංගීතයෙන් බව හැබෑව. හැබැයි ඔහු ඒකෙන් ඒකේ ඒකේ හිටියේම නැහැ. විශේෂයෙන්ම ඔහුගේ තනුවල තිබෙන ලක්ෂණ, භාෂාවේ තිබෙන ලක්ෂණ මේ සියල්ලත් එකතු කරගන්න ඔහුට පුළුවන් වුණා විශේෂ හඬක් ජනනය කරන්න. ඒ කියන්නේ රේඛීය හඬක්. විශේෂයෙන්ම ඔහුගේ තනුවල තිබෙන්නේ දීර්ඝ ස්වර. මෙවන් පිටිසරේ මේ දුගී පැලේ නේද දැන් හින්දුස්ථානී රාගාශ්‍රිත නිර්මාණ ගීතවල තියෙන කෙටි මීන් කරන එහෙම නැත්නම් ගමක් මූර්ති වගේ තාක්ෂණ වේදිකයන්ට පාත්‍ර වෙච්ච වක්‍ර ස්වර මේ තනු වක්‍රවලද වෙන්නේ එතකොට සුනිල් සාන්තයන්ගේ හඬට බලපෑවා මේ ඔහුගේම මේ මේ තනු රටාව. ඒකට කියනවා ඇත්තටම පළවෙනිම තරම හිතනවා මේ මේ විතර විද්‍යාර්ථීන්ට ඕන වැඩක් තිබෙනවා. කෝඩල් මියුසික් කියලා අදහසක් තිබෙනවා. ඒ කියන්නේ සංගීතමය වයනය ගැන කතා කරමු. මියුසිකල් ටෙක්ස්චර් එක ගැන කතා කරද්දී කෝඩල් මියුසික්. ඒ කියන්නේ යම් ආකාරයක ස්වර සංගතිමය ආකෘතියක් මත ගොඩ නැගුණු තනුව. දැන් ඊට කලින් තිබුණ හින්දුස්ථානීය රාගය ඒක මෙලඩි මත පදනම් වෙච්චා. නමුත් සුනිල් සාන්තයන්ගේ ඔබට පෙනෙයි. ඇතන සුනිල් සාන්තයන්ගේ සංගීතයේ මගේ උපන්‍යාසයයි මම ඔප්පු කරන්නේයි. ඒ කියන්නේ ඔහු ඔහු භාවිතා කළා මේ බටහිර සම්භාව්‍ය සංගීතයේ මූලික න්‍යායයන්. දැන් උදාහරණයක් කලින් පෙටිඑම් ජයරත්න සූරින් ගානාක ගීතය ගත්තොත් එහෙම මෙවන් පිටිසරේ දැන් ඒක තනිකර ආපේජ්ජු එක තනිකර කෝඩ් එක. එතකොට මේ තනුව හැදෙන්නේ මේ කෝඩල් මියුසික් කියන ආකෘතිය ඇතුළේ. එතකොට මේ තව ගත්තොත් එහෙම ලංකා ලංකා පෙම්බර ලංකා එතකොට මේ සුනිල් සංගීතයම පදනම් වන්නේ යම් ආකාරයක තාක්ෂණික අදෝව්‍යයක් නැත්නම් පදනමක් මත. ඒ පදනම බටහිර සම්බන්ධ සංගීතයට වඩා නැකම් තියෙනවා. ඒ සොර අන්තර්මය වශයෙන් ගත්තොත්. එතකොට ඒ නිසාම ඔහුගේ තනු තනු වලට ඒ කෝඩල ආකෘතිය තුළ ඒ සංගති ආකෘතිය තුළ ඉඩ තිබෙනවා. අනේ ඒ නිසා ඔහුගේ කටහඬට මම හිතනවා වැඩි බරක් වෙනවා ඔහුගේ තනු වල හැදෙන. දැන් මේ මේ My Dreams Are Roses ඉස්සෙල්ලාම ඇහුවා මම හිතුවේ Jim Reeves ගේ නාදයේ. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔබ පුළුවන් නම් YouTube එකෙන් එහෙම පසු කාලීන ඔහුගේ නිර්මාණ විශේෂයෙන්ම අහලා බැලුවොත් එහෙම ඒ හඬේ තියෙන ඉතා පූර්ණ මේ මේ පූර්ණ භාවය, පිරුණු භාවය, wholeness කියලා අපි කියනවා. ඉතා පිරිපුන් භාවය. සහ විශේෂයෙන් මේ පපුව සහ ඒ පපුව ආශ්‍රයෙන් පැන නගින ඒ හඬ. ඉතාම මේ මේ පුරුෂමය නාදය. ඉතින් මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් අපි මේ ගීතේ ගායනා කරලා අපි Thank you. වුණා. මේ ගීතේ මම හිතන්නේ ඔහු වෙන සංගීතඥයෙක් සංගීත නිර්මාණය කළ ගීතයක් ගායනා කළ එකම වාරය මේ ෂෙල්ටන් ප්‍රේමරත්න සූරින් මම දන්න තරමින් චිත්‍රපටය රෝමියෝ සහ ජුලියට් රෝමියෝ සහ ජුලියට් චිත්‍රපටයට නිර්මාණය කළ ගීතයක් සුනිල් සාන්තයන් ඒ ඉතිහාස කතාවේ තිබෙන ඔහු අකමැත්තෙන් මේක කළේ නමුත් එකවරක් තමයි ඔහු පුහුණුුනේත් නෑ එකවරම මේ ගායනා කළා කියන එක. ඉතාම අද්විතීය ගායන ශක්තිතාවයක් පෙන්වනවා. ඉතාම ශික්ෂිත නහන. මෙන්න මේකයි ගීතය. මේක රචනා කළේ ගරු මොස්ලිම් ජයගුරි පේතුමා. them down for her feet. Walk on them softly, my love, your feet will make them more sweet. My dreams are roses for my love, I drop them down for her feet. Walk on them softly, my love your feet will make them all sweet. Love is love only when love is in love with love. I am so lonely. Come, my love, and love, my love. Don't wake them, don't break them softly and come. They are my dreams of your love. I'm lonesome, come my love, some. Love is love only when love is in love with love. I am so love and my love. හිතන්නේ මේ ජයතන සිංහ මහත්මයා සිංහල භාෂාව ඒ කියන්නේ ඔහුගේ මව් භාෂාව ඉතා හොඳින් උච්චාරණය කරමින් ඉතා ජනප්‍රිය සහ ඉතා හොඳින් ගායනා කරන ගායකයෙකු බටහිර ගීතයක් ගායනා කරන ඒ වගේම ඒ බටහිර ගායන වේදයන් වලට අනුකූලව ඉතාමත්ම නිවැරදිව. එහෙම අපිට හම් වෙන ගායකයෝ ලංකාවේ ඉන්නේ මම දන්නේ මට ඔළුව ටික පාට ඉන්නේ නැහැ. මම හිතන්නේ නැති තරම් නැති තරම් කියන එක තමයි ඒක අනිත් එක ඔහුගේ මේ ඒක පැත්තකින් දැන් ඔහු ත්‍රිලෝක්‍ය නේත්‍ර කියන ගීතය මේ හඬකවන චිත්‍රපටයක් සඳහා ඔහු ගායනා කරන රයිපිල් තෙන්නකොන් කවිය ඒක රචනා කරන. ඒක තනිකොටම සංස්කෘත භාෂාවේ ඒක තියෙන්නේ. අනිත් පැත්තෙන් දැන් ලලිත ලමංග ලතා පරිශීලිත කොමල මලේ සමීරේ ගීත ගෝවින්දේ එන ගීත ගෝවින්දේ ජයදේවගේ ගීත ගෝවින්දේ කවි පෙළ ඔහු ගායනා කරනවා. ඒක ඒක සංස්කෘත. ඊටාත්ම මధుර සුගායනීය පදමාලාවක් ඒ සංස්කෘත භාෂාවේ තිබුණු සාමාන්‍ය අර ගාඩ ඒ ඒ ශෛලිය නෙවෙයි හරිම සුගායනීය ලලිත ලවංග ලතා පරිශීලිත කොමල මලය සමීරේ මధుකර නිකර කරම්බිත කෝජිත ද මේ විදිහට පදමාලාවේ මේක ඉතාමත්ම අපූර්ව ලෙස ඒ සංස්කෘත ගීතේ ලයාන්විත බවට ඔහුට ජීවය දෙන්න පුළුවන්කම තිබුණා දැන් ඒ ඒ වගේම බොන්දුරේ වංග වංග බසින්න හොයේ ගයන බොන්දුරේ කියන ගීතේ ඒකේ අපූර්ව ලෙස ඒ ඒ බස ජීවමාන ක්‍රීමේට ඔහුගේ උච්චාරණ ශක්තිය හරි ප්‍රබලයි. පරාසය හරි පුළුවන්. දැන් නදීක ගායනා කර ගීතය අහනකොට කවදද අපිට හිතෙන්නේ සිංහල භාෂා උච්චාරණයේ දීර්ඝ පරිචයක් තියෙන කෙනෙක් නෙමෙයි මේ ගායනා කරන්නේ. ඉංග්‍රීසි ගායනා ශෛලිය යම්කිසි දුරට ප්‍රගුණ කරපු ඉංග්‍රීසි ගායකයෙක් කියලා අපිට හිතෙන්නේ. කිසි වෙලාවක අපිට හිතන්නේ මේ සුනිල් ශාන්ත කියන සිංහල ගායකයෙක්ගේ ගැයුමක් කියලා මේක නමක් නොකිය වෙන කෙනෙකුට ශ්‍රවණය කරන්න දුන්නොත් ඔහු මේකේ ඒ හඬ හඳුනා ගැනීමට පවා අපොහසත් වෙනවා. මේක මොකද්ද මේ ප්‍රතිහාරය? මෙසේ හඬ විවිධ හැඩතල වලින් ප්‍රකාශ කිරීමට හැකියාව. දැන් තව එකක් ගැන හිමනන්ද දැන් අපි මේ ප්‍රසංගයේදී අපි මම ශ්‍රවණාගාරයේ ප්‍රේක්ෂකයෙක් විදිහට ඉන්නකොට මෙතන වාදයේ ඉන්නේ කරන ගීතවල සංගීතය සහ මේවා එක තලයක අපිට ඇහෙන්නේ. සමහරවිට සංගීතය ඉස්මතු වෙනවා මිනිස් කටහඬ යටපත් වෙනවා. සුනිල් ශාන්තගේ විතරයි ලංකා සංගීත ශාස්ත්‍රය අරගෙන බලන්න. මිනිස් හඬ බොහොම ප්‍රමුඛ සහ අභිමුඛ හඬ බවට ඒපත් වෙනවා. දැන් ඔහුගේ හඬ ඉතා උඩින් ඇහෙනවා අපිට. සංගීත පාණ්ඩ යටපත් කරගෙන හඬ ඉතාමත්ම සංගීත ප්‍රකරණයක් විදිහට ඔහු හඬ භාවිතා කරනවා. මේ ප්‍රාතිහාර්ය ඔහුගෙන් පසුව උරුම වුණේ එකම ගායකයටයි ඒ ඔහුගේ ශිෂ්‍ය අයිවර් ඩෙනිස්. අයිවර් ඩෙනිස්ගේ ශක්‍යතාව තිබුණා. අයිවර් ඩෙනිස් මම හිතන්නේ සුනිල් ශාන්තගේ ඊළඟ දිගුව බවට පත් වුණා හඬ ප්‍රකාශනයේදී. ඒ නිසා අයිවර්ඩිනිස් භාවිතා කිරීමට ලැබුණා ලංකාවේ හිටියේ විශිෂ්ට සංගීතඥයන් කීපකොටකටම. සුනිල් ශාන්තගෙන් පසු සීදේශ් කුලතිලක ඔහුගේ සංගීත පරිශ්‍රණ සඳහා අයිවර්ඩින්ස්ගේ හඬ භාවිතා කළා. ඉතාමත්ම විශිෂ්ට හඬක් විදිහට ජන සංගීතය කියන ඒ විශේෂය. මම නදීක දන්නවා කේමදාස පදනමෙත් ඔහු ජන සංගීතය කියන දේ වෙනම ආචාර්ය රකචෙන් ඉගෙනුවා. ඊට පස්සේදී කේමදාස තමයි මේ හඬ භාවිත කරන්නේ. දැන් යම් හේකින් සුනිල් ශාන්ත සිටියානම් පාන්නට නියමිත වූ ප්‍රාතිහාර්ය පාන්නට ඉතුරු වී සිටියේ ඔහුගේ අනුප්‍රාප්තිකෙක් වශයෙන් අයවලෙන්ස්. අපිට ඒ නිසා යම් කිසි දල සිතුවමක් අපිට චිත්‍රයක් නම මවා ගන්න පුළුවන් සුනිල් ශාන්තගේ ගායන පෞරුෂය කොතරම් විශල් වපසරයක පැතිර යන්නද කියලා. ඒක අතිශයම ප්‍රබලයි. ඒක මම හිතන්නේ සිංහල සංගීතයේ එකම එක එකම එක අවස්ථාවයි ආව කොහෙවත් අපිට ඒකක් එවන්න හමුුනේ නැහැ. ඒක තමයි මම හිතන්නේ එතන තියෙන විශේෂත්වය මනන්ද. හොඳයි අපි මේ ළඟට රස වෙඳින්නේ අර මා පෙරදී කීව අහුබුදුවන් රචනා කළ මුල්ම ගීතය ලංකා ලංකා ගීතය. මේ ගීතය ගැයීම සඳහා මා ආරාධනා කරනවා සෞන්දර්ය අධ්‍යනාංශයේ කතිකාචාර්ය ඉසුරු කොන්දසිංහ ගායන වේදිකානන්ට මීළඟ මේ විතර. Thank you. කළු කැලණී වනවේ ඇත හතරක් ඇති ලංකා සමනොල කිරිගල් පිදුරු තලානෙක කිහිගැට බැඳි ලංකා තේවතු පොල්වතු කෙත්වතු පෙළ උකුලේ නලවන ලංකා මුහු සත පොහොරට මේ කය මෙහිම හොවමු කාන්ත ප්‍රාසංගික කියවීම සුනිල ස්වර මීළඟ කොටස මීළඟ සතියේ බලාපොරොත්තු වෙනවා